දැයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ මේ කරගෙන යන වැඩ පිළිවෙලට කරන අනුග්‍රහයක් විදිහට ධර්ම සාකච්ඡාවක් මෙහෙවණ්ඩයි. ඉතින් අර උදේ මම මතක් කරපු විදිහට කෙනෙකුට දෙවිදියකට සම්බන්ධ වෙන්න පුළුවන් ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සභාවට කෙලින්ම ප්‍රකාශ කරන්නත් පුළුවන්. ඒ වගේම ඉදිරිපත් කරන ප්‍රශ්න තමන්ගේ භාවනාවට අදාළ තමන්ගේ භාවනා ජීවිතයට අදාළ ප්‍රශ්න වලට සීමා කරන්නයි කියලා මං ඉල්ලා හිටිනවා. එහෙම නැත්නම් අපි මේ ප්‍රශ්න මේ අයින් කරනවා අර වගේ අර්ථවත් ප්‍රශ්න වලට උනන්දු කරවීමක් සඳහා. කෙසේ නමුත් අපේ වැඩමුළු සංවිධානයේ කියලා දේවි ඇයි ඉවත් කරන්න වෙනවා නම් ප්‍රශ්න ඉවත් කරන්න වෙන්නේ කියලා ඒ උපදේශ මාලාවක් තියෙනවා අපි ගන්නේ කාටත් අදාළ වෙන ප්‍රායෝගික ප්‍රශ්න විතරයි. ඒත් ඒක මේ අපි ඉදිරිපත් කරද්ද බහන උපදේශ වලට සම්බන්ධ ප්‍රශ්න වෙන්න පුළුවන්. Taman රකින්න සීලයට සම්බන්ධ ප්‍රශ්න වෙන්න පුළුවන්. නැත්නම් අපි වැඩමුළුවේ විවස්ථාව වලට සම්බන්ධ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ නැත්නම් Tamanගේ භාවනා ජීවිතයට ආධ්‍යාත්මික ජීවිතයට සම්බන්ධ වෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ නැත්නම් අපි ඉදිරිපත් කරගන්න ධර්ම දේශනාවට අදාළ ඒවා වෙන්න පුළුවන්. ඒව විතරක් අපි සාදර වෙමු. මම හිතන්නේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා කියලා. තෙරුවන් සරණයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. පළමුවෙන්ම මේ අපිට පළවෙනි අත්දැකීම මේ ඉදිරිපත් කිරීමේදී හෝ ලිවීමේදී යම් අඩුපාඩුවක් සිද්ධ වුණොත් සමාව භජනය කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ස්වාමින් වහන්සේ පුංචි ප්‍රශ්නකින් පටන් ගමු. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී සතිය හා සම්පජන්ණය යන දෙආකාරයෙන් හැඳින්වෙන්නේ කුමක්ද? ඒ සඳහා සිත පවතින්නේ කෙසේදයි මම කියලා තියෙන්නේ නිකන් අවුල් කරන්න එපා මේ වැඩ පිළිවෙල කියලා තියෙනවා වැඩමුළුවට මේ ෆොටෝ ගැනීම සහ වීඩියෝ කිරීම කරන්න එපයි කියලා. එතකොට අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා. නැවතත් ඉදිරිපත් කරන්න. ගරු ස්වාමින් වහන්සේ ආනාපාස ආනාපාන සති භාවනාවේදී සතිය හා සම්පජන්‍ය යන දෙආකාරයෙන් හැඳින්වෙන්නේ කොමක්ද? ඒ සඳහා සිත පවතින්නේ කෙසේදයි කරුණාවෙන් විස්තර කරනමින් ඉල්ලා සිටිනවා. ඇත්තටම හිත පවතින්නේ කොහොමද කියන කරා මට වග වෙන්න බෑ. නමුත් අපිට මූල ධර්ම කරුවල මොකද්ද ආනාපාන සතිය කියලා කියන්නේ? මොකද්ද ආනාපාන සතිය අනුව සම්පජඤ්ඤේ පහළ වීම කියන එක නම් අපි අහලම දැනගන්න ඕන එකක්. ඒ කියන්නේ අපි එක මිනිසෙක් එක විනාඩියකට මේ නාඩි මෙච්චර ගාණක් වටනවා හුස්ම ගෙනච්චර ගාණක් වටනවා කියලා අපි ජීවත් වෙන හැම විනාඩියකදීම හුස්ම ගානක් තියෙනවා. ඊට පස්සේ හැම පැයකදීම ගානක් තියෙනවා. දවසකදීම ගානක් තියෙනවා. මේ විදිහට අපි කොච්චර හුස්ම කෝටි ගානක් කරන් තියෙනවද දන්නේ මේ තමයි සංසාරේ කියන්නේ. කොයි වෙලාවක හරි Taman ගන්න හුස්ම පිළිබඳව හිත එළඹ සිටියානම් හිතෙilla සංසාරේ නතර වෙනවා. ඉතින් ඒකටයි ਸਰවචනාංශය අපිට ආනාපානයට සතිය පිහිටවන්න කියන්නේ. ඒ කියන්නේ ඒ වෙලාවේ අවස්ථාවේ සිදුවෙන හුස්මට හිත පිහිටවන. ඉතින් අපි මෙතෙක් කල නොකරපු එකම දේ මුළු ජීවිතේට අත්‍යන්ත දේ තමයි හුස්ම. ඒක තමයි ජීවිතේ පවතින බවට අත්‍යන්ත ලක්ෂණය. මැරිච්ච නැති බවට සිහිය තියෙන බවට. නමුත් අපි කවදාවත් ඒකට ගරු කරන්නේ අන්තිම හුස්මදී විතරයි දෙයියන් යදින්න පටන් අරගන්නේ පඳුරු වෙන් කරන්නේ තව හුස්ම දෙකක් දෙන්නේ කියලා. හිතකන් හුස්ම ගැන දන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙනසලකා හිටපු නිසා අපිට සංසාරයේ දුක් ලැබිලා තියෙනවා. යම් වෙලාවක අපි ගන්න ගන්න හුස්ම පාසා ඒ බවට මුල් තන දීලා අතීත නාගතේ නැතුව අනුන්ගේ දේවල් නැතුව අතරමෙතන නැතුව හුස්මට හිත යොදාගෙන ඉන්න ගත්තොත් බුදුරජාණන්සේ සාති කියන අවුරුදු 7යි වැඩි බෑන්නේ කියලා. ඒ කෙනාට ඒ සත්‍ය අවබෝධ වෙනවා. එහෙම නැත්තම් දවස් 7කිමුත් පුළුවන් කියලා කියලා වල තියෙනවා. සතිපට්ඨානේ අහලා තියෙනත් එක දාන්න. ඊට පස්සේ බෝධිරාජ සූත්‍රය කියනවා හරියට කාරණා උදේ දැනගත්තොත් හැන්ද වෙනකොට එක දවසෙන් මේක තේරුම් ගන්න පුළුවන් කියලා. ඒ තරමටම හුස්ම නොසලකීම නිසා විශාල සාපයක් විඳිනවා. අන්න ඒක ඒක තේරුම් අරගෙන එක හුස්මකින් පටන් ගන්නවා. ඒ නිසනට ආපු අම්මා කෙනෙක්ගෙන් මම ඇහුවා දානෙට ආපු අම්මා දාන කණ්ඩායමකින් මේ භාවනා කරනවද කියලා එක්කෙනෙක්වත් භාවනා කරන්නේ නැහැ. සාමාන්‍ය දාන දාන දෙන්න අය භාවනා ගැන චරතක් නැහැ. ඉතින් මං කිව්වා ඉතින් අපි අවුරුදු 40ක් විතර ඕගොල්ලන්ගෙන් කාලා තිනවා. නමුත් අපි දීපු මොනක්වත් ඕගොල්ලෝ අරගෙන නැහැ කියලා. එචා කවුරක්වත් නැද්ද මෙතන භාවනා කරපු කෙනෙක් එක වයසක අම්මා කෙනෙක් අතේ ඉසුවා. ඊට පස්සේ මං කිව්වා අම්මා කියලා දෙන්න කට්ටියට මොකක්ද අම්මා භාවනා කරනවා කියලා කියන්නේ. මං කිව්වට වැඩිය ගණන් ගන්නෑ මං ඉතින් අරන්නේ ඉන්න හමුදු කෙනෙක්නේ. ඕගොල්ලෝ අම්මගේ කටහඬම කිව්වොත් කියයි. ඊට පස්සේ අම්මා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මං ඉච්චර මේ කියන තරම් ලොකු භාවනාකාරයෙක් නෙවෙයි. මේ පන්තරකට ගිය වෙලාවේ හාමුදුරුවෝ ටිකක් කියලා දීලා තියෙනවා කිව්වා. මොකක් මොකක් හරි කමන්නේ අම්මා කියන්නේ. මේ එතකොට පිරිස හයි. මම කිව්වට මම ඉතින් භාවනාවට උපන් කෙනෙක් කියලා ඕගොල්ලෝ හිතන්නේ. ඒ නිසා මං කිව්වට අහන්න. එතකොට අම්මා කියනවා මට ඉච්චරම දන්නේ නැතුව අමින්නාත අපේ හාමුදුරුවෝ කවලු ගමේ පන්සලේ මලක් කිමින තරම් දවසට එක හුස්මක් සතියෙන් ගන්නයි කියලා. ගමේ පන්සලේ හාමුදුරුවෝ කියලා දීලා තියෙන කොච්චර වටිනවද බලන්න. එක සැරයක් මේ මලක් කිමින තරම් එක හුස්මක් දවසකට ගන්න. හෙට බලන්න ඒක දෙකක් කරන්න. ඒකට කියනවා මේ හුස්ම ගන්න වෙලාවේ ඒකට එළඹිච්ච හිතට කියනවා සතිය කියලා. මේක ජීවිතේ වටිනාම දේ කියලා ඒක පිළිගන්න ගතියට කියන සම්පජඤ්ඤය කියලා. තමලට අපි සුවාසිය අදිනවා කියලා දන්නව නමුත් ඒක මේ වටිනා දෙයක් භාවනාවක් දුක් කෙලවර කරන දෙයක් මේක නොකලෝ සංසාරය දුක් විඳින්න අපාගත වෙන්න වෙනවා කියලා නොදන්නකමට කියන අසම්පජඤ්ඤය කියලා. ඒ නිසා සතියෙන් හුස්ම ගන්න ගමන් ඒක අගය කරන එක ආඩම්බර කරන එක මේ බුදුහාමුදුර කෙනෙක් වෙන්න ඕනේ මේක අපිට කියලා දෙන්න මම මේ කරන්නේ බයටවත් එහෙම නැත්නම් විඥා ධර්මයක් গুপ্ত ධර්මයක් වශයෙන් නෙවෙයි දැනගෙන කියලා ගන්න හුස්මට කරන ගෞරවය ඒක නැත්නම් ඒක පිළිබඳව දැනීම ඒක පිළිබඳව සමාදානය ඒක වෙනද අගේ කිරීමකට කියන සම්පජඤ්ඤය කියලා. ඉතින් ඒක වැටහෙන ආකාරය මට කියලා දෙන්න තේරෙන්නේ මම ඒක තමයි අහගෙන ඉන්නේ මේ කවුරු හරි එහෙම කරලා කරනකොට Tamanට වැටහුනේ කොහොමද කියලා කියනකොට තමයි තේරුම් ගන්න පුළුවන් දීප උපදේශ තේරලා තියනවාද? ওই උත්සාහයක් කරන් තියනවාද? සාර්ථක වෙලා තියනවාද කියලා. ඒ නිසා මම දෙවෙනි කොටසට උත්තර දුන්නේ පළවෙනි කොටසට උත්තර දුන්නේ අපි බලමු ඉතුරු ඉදිරිපත් වෙන ප්‍රශ්න වලින් කවුරු හරි ඒ වගේ භාවනා කරලා තමන්ගේ අත්දැකීම ඉදිරිපත් කරන්න කැමතිද කියලා අපි යමු අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. අවසරයි ස්වාමින් වහන්සේ. මෙයක් පුංචි ප්‍රශ්නයක් කලින්ම භාවනා කරන විට වරින් වර පාදයේ වේදනාවක් ඇතිවීමෙන් මාගේ සතියට බාධාවක් වේ. මේ සිදුවන්නේ ආනාපාන සති භාවනාව කරන අවස්ථාවේදී විතරයි. මාගේ ශරීරය හීනවීම, ඒ කියන්නේ කෙට්ටු වීම මේට හේතුවක් ලෙස ගැටලු පැමිණෙනවා කියා මම සැකයි මට සැකයි. ආනාපාන සති භාවනාව වැඩිවීමට මෙම ඉරියව් අවශ්‍යද කියා ඔබ වහන්සේ පැහැදිලි කරන දෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේකෙදි මේ කයේ වේදනාව පැමිණීම ඉස්මතු කරලා තියෙන එක ලියන ක්‍රමයේ තියෙන එක දෝෂයක්. දෙක මේ කයේ වේදනාව වෙන්න වැරද්ද ඇඟ කෙට්වීම කියලා දෙවෙනි නිරීක්ෂණයක් කළා තියෙනවා. ඒකත් දෝෂ දර්ශනයට ලක් කරන්න ඕන. තුන එහෙම වුණේ කෙට්ටුනත් කවන්නේ වැරදියට වාඩි වෙච්ච නිසායි කියලා තුන්වෙනි පැත්තකට සමාපේ සාකච්ඡා ආදානිය යොමු කරනවා. නමුත් මේ ආනාපාන සතිය කැඩෙනවා කියලා ලිව්වට එහෙම වේදනාවෙන් ඉසල එක හුස්මක්වත් මේ කියපු කෙනාට ගන්න පුළුවන් වුණාද කකුල වේදනාවෙන් ඉස්සලා ඒ හුස්ම වැටුනේ කොහොමද කියලා කිව්වනම් ඔන්න අපේ මේ වැඩමුළුව සාර්ථකයි කියන දේ වැටහිලා තියෙන නිසා මේ ලියුපේකන කැමැතිද සබාවේ දැනුම සඳහා ඒ වේදනාව එන්නේ ඉස්සෙල්ලා නැත්නම් වේදනාව තියෙද්දි හෝ නැත්නම් වේදනාවෙන් පස්සේ හෝ එක හුස්මක් හරි කෙලිම මූණට මූණ දාලා මට මෙන්න මෙහෙම හුස්ම වැටුනේ කියන්නේ ඊට එදපනම් මට පුළුවන් අර පස්සේ තියෙන ප්‍රශ්න තුනට උත්තර දෙන්න. කැමැතිද ඒ ලියුපේකනා මේ තභාවේ පිරිසුදු භාවයේ සඳහා සභාවේ දැනුම සඳහා Tamanට එක හුස්මක් හෝ අවබෝධ කරගන්න සතිය පිටවන්න පුළුවන් වුණාද කොහොමද ඒක වැටුනේ කියලා කියනවනම් මම අගය කරනවා ඉදිරිපත් වීමට මම සතුටු වෙනවා අදහස් කරා නමුත් ඒත් මගේ ප්‍රශ්නේ මග අරිනවා ඒ වේදනාව ගැන නෙවෙයි මං අහන්නේ වේදනාව ඉඳිසලා එක හුස්මක් හරි බලන්න පුළුවන් වුණා නම් ඒ හුස්ම වැටහිච්ච ආකාරය මම දැන් හුස්මේ ඉන්නේ කියලා කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද උරගාලා බලලා කියන්නේ කොහොමද Tamange අත්දැකීම ආයෙත් ආයෙත් කියන්නේ හුස්ම දැනුනේ මොකද්ද දැනෙන්නේ ඒකට? නාය අගිසට මොකද්ද දැනෙන්නේ මේ හුස්ම දැනීම මේ හුස්ම වදිනවා කියලා මේ නායසාගේදී සතෙක් වහලා නෙවෙයි අත ගන්නවා නෙවෙයි හුස්ම වදින්නේ කියලා කොහොමද මේ Taman ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද Taman ඒක සාතික් කරලා කියන්නේ මොකද්ද දැනුනේ කියලා අපි මේක සාමාන්‍යයෙන් අහන්නේ Uh, air flow, how do you feel it? What is your experience? How do you know it is not uh, water? How do you know it is not dust? How do you know it is air? I, what I do is I think that I, I just relax myself and I let myself breathe. And then I observe how I breathe, where the air goes, how the air fills my lungs and everything else. It's okay. That is what you do. And what is the result? How do you experience? What is your touch? What is your verification? This is the breath. I'll talk to the mic, please. yes? Yes, I haven't gone that far as to verify this is. Uh, i have just focused on. No, no, that you have already gone. You know this is the touch of the air. I am asking, how do you know it is not a touch of your finger? How do you know it is not touch of a uh, butterfly? How do you know it is not touch? It is air. There should have a kind of a sensation, kind of a feeling, kind of a touch. What is the kind of a track you felt at the end of the nostril? End of the nostril is you get one third of the marks. Touching point you got, catch. And how do you know this is the breath? It is not very deep thing I am asking. I am asking just uh, even a child can understand this is the air. because I feel like that. yeah. different from an, from the touch of an air. But uh, you have to, you must have expression, articulation, how to convince other person, the listener, to say, I am touching air, this is the touch I got. So other person also can second what you are telling. You are not dreaming, you are not fantasizing. It is a something touch, it is something realistic. What is the sign to say? The touch, the reality is not the concept. How do you know now you are standing? What do you feel on your feet? flow as a hard thing or soft thing, warm thing or closed, uh, what do you feel the flow? Uh, That's what I'm asking. So when the air touch your nostril, do you feel the nostril or you feel the air? What is the impact? What's the touch? What kind of a thing when compared to your standing experience, what is the experience you got at the end of the nostril? Like a, a breeze, a soft breeze the breathing is the term I am asking your quality. Breathing, what quality you feel? breathing is the one, you have to give your touch, your, your personal experience. Here you find the hardness, here you find the cold. So when you are breathing, what did you? How do you verify your touch? Ground touch the ground, leg, touch the ground and the air touch the breath, What is the difference? Yeah, like soft touch and at the end of the nostril. So next time when you go to the seat, when you are breathing or doing anapanasati, try to see other attributions of this softness. Uh, is this softness different from the in-breath and out-breath? Do you feel any other qualities, end of the nostril or top of your upper lip? Like that, that the particular sensation is the answer your sum. Next time when you go there, look into that usually it is not coming in your essay. It is not coming out. That is the bewilderment. It is the ignorance. In order to cut the ignorance, you have to tell when I breathe, in breath, I feel the soft touch at the end of my nostril. Then I will not question you. And then I will ask, okay, you feel the in-breath and what is the out-breath? So you must have the subtle difference of feeling in the in-breath versus out-breath. So now your mindfulness is going deep and deep. You are not worrying about the, you are, you are very thin person, pain is coming or your posture is wrong. You see, cock and bull stories. So when and where you try to pick the, what is the touch, you are sharp go into that. That's called plunging into, penetrating into. And then don't worry about the pain. Pain is quite natural. But one day you will agree, amidst of pain, still you can see the breath you never say, I feel the breath. You say, I feel the softness. I feel the nostrils. I feel the coldness, hard, stiffness, tension, movements. Then you are on the, on the track. මම මේ වෙහෙස කරනවද මන්ද මේ ඉදිරිපත් වෙච්ච එක්කනට ඒක මගේ ස්වභාවය එක්කෙනෙක් ඉදිරියට යන්න ඒ මනසට ගහන එක තමයි කරන්නේ. ඒකෝට අනිත් කඩේ වදිනවා කියලා මං හිතනවා. කියනවා මම භාවනා කරනකොට මට ආනපන සති කඩාන වේදනාවක් ආවා. ඒක නිසා කිට්ටු නිසා වෙන්න ඇති මේ කකුල් දෙක තියාගෙන හිටි වැඩි කියලා. ඉතින් මම හරස් ප්‍රශ්න අහනවා දිගින් දිගටම දිගටම මේ කැඩිච්ච ආනාපානෙ කැඩෙන්න ඉස්සරලා ආනාපාන සතිය කොහොමද වැටුනේ? ඒක හරියට ඇඟෙන් ඇටයක් ගන්නවා වගේ. ඒක එළියට එන්නෙම නැහැ. මේ ඔක්කොටම එකයි. අන්නම් මනව වල්පල් කතා කරන්න ගියා නම් පැය ගණන් හිටි තන පණුව මැරරකම් කතා කරයි. මොකද දැනුනේ කියලා කියන්න බෑනේ. කිසිම කෙනෙකුට කතා කරන්න බෑ. කිසිම කෙනෙකුට කියන්න තේරෙන්නේ අපි මේ වල්වල් තමයි කතා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා අපෙන් කොතනද දැනුනේ මොනවද දැනුනේ කියලා. දැන් මෙයාට කතා කරන්න බැරි බබෙක් වගේ. කොත ගන්න හැටි බලන්න මේ කතාව එළියට ගන්නක. ඉතින් මේක එයාගේ දෝෂයක් නෙවෙයි. ඒක මං ගන්නෙ මගේ දෝෂයක් කියලා. එච්චරයි මම මේ දුර බැහැර රටවල් වලට යන්නේ. උගන්නන වංශයට තේරෙන්නේ නැත්තම් කියන්න ඕනේ මේකයි කියලා මේ ආධුනිකයාගේ දෝෂයක් නෑ. මම මේ තරහට කතා කරනවක්වත් අපහසුටපත් කරන්න හදනවත් නෙමෙයි. අපි කතා කරන හරිය කතා කරන්නේ සම්පප්පලාව කියලා හිතාගන්න. කවදාකවත් කියන දේ මොකද්ද කියලා ඇහුවොත් උසාවියට ගැඳවලා කූඩුවට නම් වල ඇහුවත් දන්නේ නැති එක නෙවෙයි. දන්නවා ඒක කියවෙන්නේ නැහැ. මෙහෙම ඉඳගෙන ඉනකොට කොහොමද දන්නේ ඉඳගෙන ඉන්නවා කියලා. ඉඳගෙන ඉන්නවා කියන. තලු මරනවා. කියන්න මම ඉඳගෙන ඉනකොට හිටගෙන ඉන්නොත් නම් කකුල් දෙකට දැනෙන පතුල් දෙකට ඉඳගෙන ඉනකොට මේ තට්ටන් දෙකටයි කකුල් දෙකටත් හද වෙනවා දැනෙනවා මේක සැපට දැනෙනවා මේක දුකට දැනෙනවා මේක සීතලයි මේක උණුසුම ඔච්චරයි ආනපාන කරනකොට බලන්න ආශ්වාස කරනකොට මොනවද දැනෙන්නේ කොතනටද දැනෙන්නේ ප්‍රශ්වාස කරනකොට කොතෙන්ද දැනෙන්නේ මොනවද දැනෙන්නේ පිම්බි මැකිලිම දැනෙනවා කොතෙන්ද දැනෙන්නේ මොනවද දැනෙන්නේ ඕන්න ඔය කතාව ඔය බහතෝරලා දෙන්න ඔය ටික මතු කරන්ඩ හිතන්න එපා එක වැඩමුළුවකදී නෙවෙයි වැඩමුළු 10ක් කරත් මේ දේ කතා නොකරන මම බුරුමේ කියලාදී මාස 18ක් ගියා. දල වශයෙන් මේ ගුරුවරයා අහන්නේ මේකයි කියලා තේරුම් ගන්න. ඒකල ගුරුවරයාට කියන්න. දන්නේ තිකම නෙවෙයි. ඉඳ ගන්න කටම පළවෙනි දවසේ මොකද දැනিলা තියෙනවා. මට නම් මේ භාවනා කමට අංශුද්ධ කරනවා කියලා කියන්න ඕනේ. Taman ඉදිරියෙන් තියාගත්ත මූල කර්මස්ථානෙත් එක බාධා නැතුව ඉන්න වෙලාවේ මොනවද වැටුනේ කොහොමද දන්නේ? මේක හීනයක් නෙවෙයි. ගොතපු එකක් නෙවෙයි වැටුනේ මේකයි කියලා කියන්නේ අවශ්‍ය කාරණාව එළියට දක්නවා කියන එක බුද්ධ කෙනෙක් ලෝකේ උපදින්න ඕන. අපි මෙයාගෙන් තව ප්‍රශ්න ටිකක් අහමුද? ඒතර සක්මන් කරන එක ගැන මොකද කියන්නේ? දැන් මම ප්‍රශ්න නෙවෙයි ඇහුවේ සක්මන් කරනකොට වැටුනේ මොනවද කියලා. දැන් මේ මාව ගෙනියන්න හදනවා ආයෙත් ලන්දේ. මයික් එකට කතා කරන්නේත් නැහැ. සක්මන කරද්දී වැටුනේ සක්මන කරද්දී වැටුනේ මේ පොළවේ ටෙක්ස් ටෙක්ස් පොළවේ ටෙක්ස්ට ටෙක්ස්චර් එක පොළවේ කොහොමද පොළව කකුලට කොහොමද තේරුනේ එක එක එක එක පොළවේ ස්ථානවල දැන් ඉඳුල් වැටලා එහෙම තිබ්බා. ඉතින් ඉඳුල් වැටෙද්දී ඒව පොඩ්ඩක් පෑගෙත් තේරුණා. මේක ඉඳුල් මේකක් පෑගුණා. මේ වම් කකුලේ පෑගුණේ ඔක්කොම ඒක තේරුණා. ඒ ටික විතරයි ඕනේ මට. ඒක තේරුණා කියලා බෑ. මට ඒකේ ඔක්කොම විස්තර ටික ඕනේ. ඒ වැටෙනකොට පොළවේ සමතුල සම මට්ටම් ගතිය, මැදිච්ච ගතිය, රළු ගතිය, සීතල ගතිය, උණුසුම් ගතිය, හයිය ගතිය, මෙලෙක් ගතිය ඒක නිශ්චල ගතිය තමන්ගේ පයේ චංචල ගතිය මේකේ මොකක් හරි එකකින් තේරෙන නිසා අපි දන්නේ අවිදිනවයි කියලා. අන්නේ කාරණාව එහෙලි කරන්නයි මට ඕන. සමහරෙකට පොළවේ ගතිය නිසා කකුල මෙලි දෙකයි කියලා තියෙනවා. සමහරට පොළොව වැටෙනවා. දෙක එකට ගැටෙන්නේ. වැටෙනකොට තමයි අපි කතා කරන්නේ පොළොව ගැන කතා කරන්නේ කකුල ගැන කතා කරනවා. ඉතින් ඒකෙදි බලනකොට දැන් කකුලට මේ ගතිය වැටෙන්නේ විලුඹටද කකුලේ මැදටද ඇඟිලි වලටද ඉස්සරහා කොට්ටේටද කියලා ඒ ටික කිව්වනම් අපිව සාකච්ඡා කරන එක තේරිලා තියෙනවා. You have to report exactly when you are walking what is the kind of touch. Do you feel the texture of the earth or texture of your soul? Where do you feel the heel or middle or in the toes? And what did you feel? Coldness, heat, stiffness, hardness, smoothness, roughness, then you can understand how quickly they are changing from one leg to the next leg and one left to the next left, how quickly it is changing. All the texture you experience, all the heat, cold, stiffness, tension, so quickly changing. So you must be utterly mindful, utterly absorbed, then only you can give a accountable report. When you are writing eight, ten steps, maybe you can write full scap. So whenever that happens, it is not something fabricated. It is not a storytelling. It is something happening under your very nose. So no one can object you. But we never report that kind of thing. In the classrooms, we never. We are being poured with that theory and that theorem and then ultimately we remember and we vomit the same thing in the question answer paper. This is the bloody education today. And if you ask, what did you feel? That is none of our business. because it is not in the book. Understand? So therefore, I, I hope this conversation and dialogue will be helpful even for others to uh, write. When you are reporting the breath, when you are reporting the walking, when you are reporting touching and everything in the day-to-day -day activities, please go by your touch. Don't consider it is second hand. It is the most important under the nose experience. If you can precisely report, no one can object because you are eyewitness. That is what you call thing, things as they are. That's called pachaknyana, the direct touch. So a, even if you are living 120 years on this earth, you never concerned about your director. You are concerned about you, what your neighbors are telling, what the scientists are telling, what the politicians are telling, what the economists are telling. They all are bloody fools. Never on the ground. Buddha is so direct. He says, just tell, don't pass, don't go to the future. Exactly, don't fabricate, don't story, tell, tell what you feel. Then you exactly equal to the Buddha that you experience is exactly the Buddha. So we can see how much we are far away from the Buddha. We are very verse, well versed about what the other bloody fools are telling and writing on the books. Remembering very well. And we thought we are learned. But when you ask, when you are breathing, how do you feel? You talk about the pain. You talk about I am thin. You talk about I am sitting in a wrong place. Understand? Do you think you understand? Am I hacking you? <laughs> I got it. this is the way. It's a very bitter medicine. Some or the other we have to swallow it. Otherwise we are just cheating ourselves. We are wasting time. But when and where you are explaining under your nose, that is exactly the way of making use the time. Otherwise, uh, we are we are talk about the borrowed knowledge, second-hand knowledge. no use for the Nibbana. Nibbana is Pachakka, under your very nose. I again thank you very much for coming forward so that uh, I can share others with the living example. Thank you. බොහොම ස්තුතියි පුතා. ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. මම පරියංක භාවනාවේදී සමබරව සමබර ඉරියව්වක ඉඳී ශරීරයට සිහිය තබාගෙන මම මෙතන ලෙස මෙනෙහි කෙලිමි. මෙසේ ශරීරයේ සිහිය තබාගෙන සිටන විට ශරීරයේ උණුසුමක් සමගම හෘද ස්පන්දනය දැනිනි. මේ දැනීම ක්‍රමයෙන් තුනී වී ශරීරයේ තුලට සුසුම් රැල්ලක් ඇදී යන අයුරුත් ශරීරයේ සැහැල්ලු වන අයුරුත් නිරීක්ෂණය විය. ශරීරයේ තුලට සුසුම් රැල්ලක් ඇද ගැනීම ආස්වාසය ලෙසත් ශරීරයේ සැහැල්ලු වීම ප්‍රස්වාසය ලෙසත් දැනගනිමි. මෙම ක්‍රියාව දෙස බලා සිටන විට ක්‍රමෙන් එය සියුම් වන සියුම් බවට පත්විය. ඊ타මත්ම සියුම්ම නාස්පුඩුවල සිසිල් බවක්ද ශරීරයේ සැහැල්ලු වන බවක්ද දැකිමි. විනාඩි 30ක් පමණ මෙසේ ගත වූ අතර ෂණිකවම ශරීරයේ ගැස්මක් දැනිනි. දෙවුර පහළට බරව ඇති අයුරුත් දැනුනි. පපුව ගැහෙන බවක් දැනිනි. මේ අතර වාරයේ බාහිරට සිත විසිරුනි. සිතරුණුමුත් මූලික කර්මස්ථානයට නැවත සිත ගෙනීමට සමත් වෙමි. ඔබ වහන්සේට දීර්ඝාය පතමි. මේ සඳහා පිළිතුරක් බලාපොරොත්තු. අන්තර මේක ඉතින් පිළිතුරක් දෙන්න දෙයක් නෑ. මේක ආධුනිකයෙකුගේ ප්‍රකාශයක් නේ. උතර භාවනා කරපු කමඨාන් සුද්ධ වාර්තාක ලියලා පුරුදු වෙච්ච කෙනෙක්. අත අවසාන වාක්‍ය දෙකට ගත්තොත් අපි දෝෂ දර්ශන ස්වරූපයෙන් අනිත්‍ය හොඳයි කියලා කියමුකෝ. අවසාන දර්ශනේ තියෙනවා. මගේ හිත පිට ගියා. මම ගියාට පස්සේ නැවත මූල කර්මත්තාන්ට ගත්තා කියලා ඒ පිට ගිය අරමුණ මොකද්ද කියලා ලියලා නැහැ. එතකොට අහගෙන ඉන්න එකන හිස් තැනකට යොමු කරවන්නේ. නැවත මූල කර්මස්ථානට ආවයි කියලා Taman කයටද හිත ගත්තේ ආනාපානටද හිත ගත්තේ කියලා ඉලියත් නැහැ. ඒ නිසා ඒකෙනත් කැඳවමුද උසාවියට. කැඳවමු ස්වාමීන් වහන්සේ. කැමැති වෙයිද දැන? කැමැතිද අපේ පිරිස තව ටිකක් ඉදිරියට ගෙනියන්න? ඔය තියෙන මයික් එකක් තියෙනවා. දැන් මගේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි රචනයේ අවසාන ලීල වාක්‍ය කියලා තියෙනවා. මේ විදිහට පැය භාගයක් විතර ගියාට පස්සේ මගේ හිත පිට ගියා. ඒ පිට ගියයි කිව්වොත් එහෙම ඒ හිස්තන් ලියන්න එපා. මගේ හිත ගියේ සද්දයකටද වේදනාවකටද හිතවිල්ලද කියලා ඒක පින් පොයින්ට් කරනවා. ඊට පස්සේ මම නැවත මූල කර්මස්ථානට ගත්තා. ඒකෝට මෙතන මූල කර්මස්ථානය කියලා තමයි අඳුල්ලා දීලා තිබුණේ මොනවාක්වත්. මුළු රචනය පුරාම අඳුල්ලා දෙන එකපාරට හදිසිය අරමුණක් අඳුල්ලා දෙන මූල කර්මස්ථානය කියලා. නිකන් නංගි වෙන්නලා අක්ක දෙන්න හදනවා වගේ. ඕකම තමයි මගුල් ගල්වල සිද්ධ වෙන්නේ. මොකද කියන්නේ? මට ඕනේ මූල කර්මස්ථානේ කවුද කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ හිත පිට ගියා කියලා මේ අතුරු යෝජනා පත්‍රේ කාටද අපි බාර දෙන්නේ කියලා කියනවා. මූල කර්මස්ථානේ විදිහට ආස්වාස ප්‍රාස්වාසය කියන්නේ සුසුම් රැල්ල දිහා තමයි බලන් හිටියේ. ඉතා සිව් ගැනේ මුලදී රළුව දැනුන සුසුම් රැල්ල පස්සේ නාස් පුඩුවට දැන්න සීතරක් විදිහට තමයි ආස්වාසය දැනුනේ ගැන ඇත්තුලට ඇදීමක් වගේ දෙයක් කය සැහැල්වීමක් දැනුණා ඒක ප්‍රාශ්වාසය විදිහට අඳුරගත්තා ශබ්දයකට තමයි හිත පිට ගියේ අරමුණ ඇයි සද්ද කරේ ඇයි ඒ සද්ද ඇති වුණේ කියලා මෙනෙහි වෙනකොටම මා අරමුණ පිට ගියා කියලා දැනුණා මට ඊට පස්සේ නැවතම ආනාපාන සතියට නාස්පුඩුවට පෙර දැනුණු දේ නැවත දැනෙනවද බලන්න හිත මූල කර්මස්ථානයට ගත්තා. ඒක තමයි අදහස් කරේ ස්වාමීනි. හරි. ඒකට මගේ ප්‍රශ්න දෙකට උත්තර හම්බුණා. මතු මැත්තේ තවත් ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙනවා. එහෙමයි සෙනස්. ඒකට ඒ වගේ පිට සද්දයකට හිත පිට ගිහිල්ලා මේ මොකටද මේ වගේ තැන්වල සද්ද කරන්න කියලා අර හිත අවුල් වෙච්ච වෙලාවක තමන් සතිය කැඩිලා ඉන්නේ මම නැවතත් ආපහු සතියට යන්න ඕන කියන හැඟීම හිතලා ගත්ත එකක්ද ඉබේ Tamanට පහළ වෙච්ච එකක්ද කියන්නේ මං ඇයි ඒ සිතුවිල්ල දිගේ දුවන්නේ කියන එක මට දැනුණා. ඒ කියන්නේ ඇයි මේ සද්ද ඇහුනේ? ඇතර වතුර ටැප් එකක් අරිනවා මට ඇහුනේ. මමත් ගියොත් එළියට වතුර ටැප් එක හිමින් අරින්න ඕනේ කියලා එහෙම සිතුවිල්ලක් හිතට ඇතුළට ආවේ. එතකොට ඒ වෙලාවේ Taman දන්නවනේ දැන් මම ඉන්න ඕනේ මේ හොඳටම ඔය කියන කතාවේ කියවෙන්නේ මම දැන් ඉන්න ඕනේ ආනපය නමුත් මගේ හිත සද්දෙට ගියා ඒකලේ ගිය කෙනා විලා 10 10 එකටත් ගියා. සැරට වැඩියෙන් ඕනට වැඩිය සැරෙන් ටැප් එක ඇරියා. කියන දර්ශනයට යනවා. මේ වෙලාවේදී සතිය තියෙනවා කියලාද කියන්නේ නැහැ කියලාද කියන්නේ? මටද? ඔව් මනද මට? ආනාපානේ නෑ නොසිහිය තියෙනවා සයන්සක් එමෙ හිතනවා. ඒ සිහියද හොඳ ආනාපානේ තියෙන සිහියද හොඳ. දැන් මේ වගේ තක්කු මුක්කෝ කවුරු කියලා ඩහගාලා ටැප් එකක් හැටියා මට තේරෙනවා මීට වැඩිය මේක පිළිවෙලට කරන්න තිබ්බයි කියලා මගේ හිත දැන් දෝෂස්සනට ගිහිලා. ඒ කියන්නේ මගේ හිත අන්දමාන. ඒ බව මම දන්නකොට එතන සතියක් තියෙනවා. ආය ආනපානෙ බොහොම සාන්තව සීතලව ආනපාන සතියක් තියෙනවා. මේ සති දෙකෙන් වඩා දක්ෂ කලබල වෙච්ච වෙලාවේදී තියෙන සතියේද නැත්නම් මේ සාන්ත සීතල ආනපාන සීතල සතියේද? ආනපාන වෙලාවේ තියෙන සතිය බොහොම ශාන්තයි බොහොම. නේ නේ මං ආනේ සාන්තලේ දක්ෂයා කවුද කියලා. දක්ෂයා ආනපාන සතිය සිහි. නෑ. මේ පිට ගියත් උඹ වැරදි තැනක ඉන්නේ කියලා උඹට කියලා දෙන සතියක් තියෙනවා කියලා හිතමු. ඒක තමයි අපි බේරන්නේ කවදා හරි. gedara ඉන්නකොට gedara ඉන්නවා කියලා දැනගන්න සතිය ඉතින් ඒක එච්චර සෙල්ලක්කාර නෑ. ඒක එච්චරම දක්ෂ නෑ. ඉතින් මේක විපස්සනා කරන යෝගාවචරය දැනගන්න ඕනේ. සමත යෝගාවචරයට නම් ඇත්ත ආනපන තමයි යාට වැදගත්ම දේ. කොහොම හරි gedara එන්න හදනවා. විපස්සනා යෝගාවචරය එහෙම කරන්නේ යගෙන දැන් පිට ගියේ මම කියලා නෙවෙයි ටැප් එකේ ගිහින් මම කියලා නෙවෙයි දැන් ඒ ගිහිල්ලා එයා දන්නවා දැන්. මම ඉන්නේ නොමනා තැනක කියලා. ඉන්නේත් අරයක දෝෂ දර්ශනය කළේ තුන්වෙනි කන්න දන්නවා මට යන්න ආනපනෙත් තියෙනවා කිය. දැන් එයාට බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම තියෙනවානේ. මම ඉන්නේ නරක තැනක ඉන්න බව දන්නවා. කියන්නේ මගේ ආරක්ෂක භූමියෙන් පිට ගිහිල්ලා ගෝචර භූමියෙන් පිට ගිහිල්ලා මම දන්නවා. ගෝචර භූමියක් දන්නවා. ඉතින් සක්විති තමයි. යට ඕන වෙලාවක ගෝචර භූමියට එන්න පුළුවන් ආනපානෙට. එතෙන් අතන මිදගෙන සතිපවත්තන්න පුළුවන්. එතකොට මම තවදුරටත් චෝදනා කරන්නේ නැහැ. ටැප් එක කැරියා කියලා චෝදනා කරන්නේත් නැහැ. හිත පිට ගියා කියන්නේත් නැහැ ඒක. මොකද මෙහෙම දඩබ්බර වැඩ නොකර සතිය වැඩෙන්නේ නැහැ. ඒක හරි අමාරුයි කියලා දෙන්න. විශේෂයෙන්ම සිංහල බෞද්ධයර කියලා දෙන්න බෑ. මොකද සිංහල බෞද්ධය හිතානින්නේ අර පොඩි එකා කුල්ලෙන් වහලා ගේ ඇතුළෙම තියානින්න ඕන එලිපත්ත පැනලා එළියට ගියවන් හිතනවා ඕන නඩක් නාස්තු වෙනවා දඩපර වෙනවා කාල කඩප්පුලි වෙනවා කියලා හිතනවා. ඇහැදෙන්නේ එතනින් තමයි. ඉතින් ඒකට ලොකු සෙල්ලක්කාරකමක් ඕන. එතකොට යාට තියෙන හිත පිට ගියාට පිට ගිය බව දන්න තාක්කල් මිනිහා අරසයි. අනිත් එක ආරක්ෂක තැනක් දන්නවා එයා එතකොට. ආනපනී. ඉක්මනට ගෙනත් දාන්නත් පුළුවන්. එහෙනම් අතනම ඉඳගෙන බලන්න පුළුවන් මම දැන් මට අයිති වැඩක් නෙවෙයි මේ කරන්නේ. මම මේ මේ වෙන කෙනෙක් කරන වැඩක් විවේචනය කරගෙන ඉන්නේ. හැබැයි සතියෙන් දන්නවා මම දන්නව කරගෙන ඉන්නේ මම මෙතෙක්කල් සතිය නොපිටෙවුවා නම් අපේ හිත කොහෙද තියෙන්නේ? සති භාවනා නොකරනවා නම් ඔච්චරමනේ අපි සංසාරේ කරලා තියෙන්නේ. මං කියන්නේ අනුන්ගේ සීනි කිරණ එක විතරයි කරලා තියෙන්නේ. මේ මට උඹේ උඹට පත් කළ නෑ උඹට ඕනේ නෑ උඹට පුතේ අන්න තියනවා ආනාපාන කිලේට බං කියලා එතන බුදුහාමුදුරේ ඉන්නවා අපි කරන්නේ අර අල්ලපු ගෙදර මං ආයේ ලොකු ටීවී එකක් ගෙනත් තියනවා අල්ලපු ගෙදර මං ආයේ රේඩියෝ එක දාලා තියනවා අර රටේ මෙහෙම තියනවා මෙහෙම තියනවා කියලා කොහෙදෝ අපිට විනිශ්චය කරන්න ඕනේ නැත්නම්කට ගිහිල්ලා විනිශ්චය කරලා අපරාධය අපි විනිශ්චයකට ලක් වෙනවා ඒ වෙනකොට අර ආරක්ෂක භූමියේ ඉන්න පුළුවන් අනිත් එක තමයි එහෙම කරන්න හැටි දැක ගන්න වර දින්න මේපায়ে මම ඒව නැවත කියන්නේද අපේ හිතේ මෙහෙම කඩප්පුලි ගතියක් තියෙනවා. අනුන්ගේ සීනි කරනවා. ඒ ගතිය කෙරෙද්දි මෙපায়ে අල්ලන්න. නැත්නම් කවුරු කිව්වත් අපි හිතන්නේ නැහැ අපි හිතන්නේ නැහැ. වැරදියට ටැප් එකක් කරගෙන ඉගෙන වැරදි හිතන එක හොඳයි. කවුරු දීපු නිසකාරකමක්ද මේ? අපරාධනේ අපේ කාලේ. ඒක හැබැයි හැදෙන්න බෑ. ඒ වරද්ද කරන ගාම අහුවෙන්න. කරනකොටම දැනගන්න මම මෙතෙක් කල සංසාරේ මොනවද කරලා තියෙන්නේ. කෙරුවනම් කරලා තියෙන්නේ අනුන්ගේ දේවල් හොයන්න ගිහිල්ලා තමයි තියෙන්නේ. ඒ කරන හැම වෙලාවෙම Taman මාරයට විවෘතයි. කෙලෙස් වලට විවෘතයි. එනිසා යේසුස් වහන්සේ කියලා දෙනවා බාණුන් ගැන විශ්ෂය කරන හැම වෙලාවෙම සාතන උඹව ගැන විශ්ෂය කරනවා කියලා. එච්චරයි. ඒක තමයි අපිට කියන්නේ. උඹ අනුන් ගැන විශ්ෂය කරන හැම වෙලාවෙම මාරය උඹ දිහා බලන්නේ. කෙලෙස් රෝගයක් උඹේ මල්ලට වැටෙනවා. අඩු ගානේ මම මේ අනුන්ගේ වැඩක් කරන්න කියලා දන්නවනම් අපි මාර්ගයේ සයිස් එක දැක ගන්නවා. එන කෙලස් ගන්න ටොන් ගන්න දැන ගන්න. ඊට පස්සේ ආයෙ වැඩේ කරන්නේ නැහැ. ඒකට හිණාවක් යනවා. අරමනසැල සිරිසිරි මල්ලක් දිග ඇරියා. කුඩාරමක් ඇරේ නැත්නම් ටැප් එකක් ඇරියා. ඔන්න මගේ හිත පිටි ගියා. ඔන්න ඔබට ඕන නැති වැඩක් කරන්න හදන්නේ පුතේ කියලා තීරිචි දවසේ අර මනුස්සයට ස්තුති කරන්න හිතෙනවා. ඒ මනුස්සයා වැරද්ද කිව්වේ නැත්නම් මම කවෙන්ද ඉගෙන ගන්න මේක. කවුරු හරි හයියෙන් ඩක්කලා කහිනවා. ඉස්සර නම් බනිනවනේ කට හිම් එකක් සාය රෝග හැදිලා තමන් දන්න මෙතෙන්ට එන්න ඕනද කහින්න කියලා අපිට හිතෙනවනේ. දැන් දන්නේ මාසක් හැස්සොත් තමයි එතනදීම දැනගත්තොත් විතරයි මට දැනගන්න පුළුවන් වෙන්නේ. මගේ හිතේ මේ වැරද්දටමයි දුවන්නේ. හොඳ දේ හොයන්නේ නැහැ. දැන් පොඩි එකා කිව්වේ ආනපනතියේදී වේදනාව ගැන චෝදනා කරනවා. කෙට්ටුකම ගැන චෝදනා කරනවා. ඉඳගත් ඉරියව ගැන චෝදනා කරනවා. හිත වැරදි රාශියක් සැලසුම් හදනවා. මේ ආනපන කරන්න පුළුවන් අච්චර තොරතුරු ගෙත් තියාගෙන ඔය. ඒක හෙලි කරන්නේ නැහැ. ඉතින් අපි එකතු වෙලා මාරයට විරුද්ධව සටන් කරනවා. අපි කියන්නේ අපි අදාළ කාරණා අපි හොන්දට හෙලි කරලා පෙන්නනවා. අදාළ නැති වැරදි හොයන දේවල් තියෙනවා. නැති කෙනෙක් නැහැ. ඒක කතා කරන්නේ ඒක පැත්තකට දාන්න. දාපු ගමන් අපි අතර එන්නේ බුදුන් එක අම්මගේ දරුවට වැඩිය ලොකු සහෝදරකමක් එනවා අපි අතර. අපි බලන්නේ ඊට පස්සේ හොඳ පැත්ත විතරයි. ඕන්න ඕකටයි මෛත්‍රී භාවනාව කියන්නේ. වෙන මොකටවත් නෙවෙයි. තමන්ගේ තියෙන හොඳ පැත්ත කවුරු මොනවා කරුවත් ඒකෙන් භාවනා කුසලතාවයක් දිනු කරන්න යන මනුස්සයා සදා කාලික මෛත්‍රීක ඉන්නේ. ඒකට අපි කරන්නේ විපස්සනාව. හැබැයි සමතෙන් ආනිසංස ටික ලැබෙනවා. අපි ගිය කිසි තැනක කාටවත් චෝදනා කරන්නේ තියෙන දේෙන් අපි කරන්න හදන්නේ සතිය පිටවන්න උදව් කරගන්න එක විතරයි. හොඳයි මයික් එකට ආවට උසාවියේ ඉදිරියපත් වුණාට ස්තුතියි. අවසරයි ස්වාමීන් වහන්සේ. මම සක්මණේ පෑ භාගයක් පමණ යෙදෙන අතර මුලදී ඔබ වහන්සේ පැවසූ පරිදි හැල්මේ ඇවිද පසුව සෙමින් සෙමින් පියවර තබමි. වම තබන විට වම ලෙසත්, දකුණු තබන විට දකුණ ලෙසත් යටිපතුල පොළවේ ස්පර්ශ වන ආකාරය අත්දකිමි. සමහර විට සිතවිලි ඇවිත් ඒ සමගම නැවත පියවර තැබීමට සිතා ගැනීමට හැකි වී තිබේ. පියවර තැබීමට සිත ගැනීමට හැකි වී තිබේ. ඊට පස්සේ පරයන්ක භාවනාව ඒකම කියලා දෙනවා. සක්මන් සක්මන අවසානයේ තවත් පැයක පමණ කාලයක් පරයන්ක භාවනාවට පුරුදු වී සිටිමි. පළමුව මම දැන් මෙතන දෙසද ක්‍රමයෙන් හුස්ම කෙරෙහි අවධානය යොමු කිරීමට හැක. ආස්වාසය නාසයේ උඩ කෙළවරේ ස්පර්ශවන ආකාරයත් උණුසුම්ව ප්‍රස්වාස වාතයේ වේගයෙන් ඉහළට යන ආකාරයත් අද්දුටිමි. සමහර අවස්ථාවලදී ආස්වාස ප්‍රස්වාස ක්‍රමෙන් කෙටි වී සංසිඳීමකට පැමිණ යම් රික්තයක් බ්ලැන්ක් එකක් තත්වයටපත් වේ. නිදි නැති අවදි තත්වයක් බවද පැහැදිලිය. ටික වේලාවක් මෙම තත්වයේ සිට නැවතත් ආනාපානයට සිතයයි. මේ தત્ත්වය පිළිබඳ ඔබ වහන්සේගේ අදහස් දැන ගැනීමට කැමැත්මි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතන අතර උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසානයේට ප්‍රශ්න වලට මම කැමති රචනයේ මුල් කොටස් වල තියෙන අඩුපාඩුකම් ටික මතක් කරලා දෙන්න. ඉදිරිපත් කළ තියෙන හොඳයි. නමුත් මේ අඩුපාඩුකම් පෙන්වන ස්වරූපයෙන් මගේ වම කියලා මෙනෙහි කරනකොට වම වැටුණයි කියලා තියෙනවා මිසක් මොනවද වැටුනේ කියලා ඉලා නැහැ. අපි කියන්න හද මතු කරන හදන කාරණාව යටපත් කරලා මල්ලෙන් ගහලා ඉදිරියට යනවා. ඒ නිසා යම් කිචිට මම මේ වම තිබ්බා වම තියනවා කියලා මෙනෙහි කරුවා නම් අනිවාර්යයෙන්ම ලියන්න වාක්‍යයක් මට එහෙම තියෙනකොට මෙනෙහි කරවටකොට වැටුනේ මොකද්ද? තද ගතියද, බර ගතියද, තීතලද, උණුසුමද, පිල්ලුඹද, ඇඟිලිද? ඒක නැත්තම් ගාන සුළු කරන සුළු කරන කියලා අතරමඟ නතර කරලා තිනවා උත්තරේට ඉර දෙකක් ගහලා නැහැ. ඒක ලකුණු හම්බෙන්නේ නැහැ. තාම වැඩ කරගෙන යනවාද ඉවරක් දන්නේ නැහනේ. උත්තරේ ලිව්වනම් ඉර දෙකක් ගහනවා අපේ පරණ අංක ගණිත ක්‍රමයේ ක්‍රමේ. ඒක ලිවෙන්න ඕනේ. එහෙම නැත්නම් අංග දෙකක් තියෙනවා. අරමුණ කියලා තියෙනවා. අරමුණ මෙනෙහි කරුවයි කියලා තියෙනවා. වැටුණ දෙයි ලියලා නැහැ. එන හරියට පතල හාරලා තියෙන ඉල්ලම කොට අරන් තියෙනවා. මැනික් ටික අරගෙන නැහැ. ඉතින් වැඩක් නැහැ. ඒක ගත්තේ නැත්නම් ওই පතල කර්මාන්තෙන් ඇති වැඩක් නැහැ. ඒක අහුලන්න ඕන. අනිත් එක රචනයේ අවසානයේ අවධානය යොමු කරනවා නම් ආනපන වගේ දෙයක් කරන්න. ඒක හොඳට කිවිල ගියාට පස්සේ වර එක අපි දැන් කතා කරුවා මූල කර්මස්ථානයෙන් පිට ගිහිලා තියෙන සතිය සහ මූල කර්මස්ථානයේ තියෙන සතිය කියලා දෙයක්. ඒකෙදී අපි මතු කරගන්න උත්සාහ කරලා සාකච්ඡාව හරහා මූල කර්මස්ථානයෙන් පිට ගියත් ඉන්න බව දන්නවනම් ඒ සතිය හරිම සෙල්ලක්කාරයි. මූල කර්මස්ථානයේ සතියට වඩා. දැන් මෙතන තියෙනවා මූල කර්මස්ථානයේ ඉන්නකොට මූල කර්මස්ථානයේ තියෙන බව සතිය තියෙනවා. දියුණු වෙනකොට මූල කර්මස්ථානයේ නැතිව පවතින සතියක් ගැන අපිට අවධානය යොමු කරන්න වෙනවා. ඇතිදීන් අල්ලගෙන සතිය ඒක ගෙවෙනකම්ම ගියාට පස්සේ නැති දෙයට නැස්චාර්තය කියලා කියන මේකට අපි ශූන්‍යතාවයට හිත යනවා. ඉතින් ඕක තමයි විද්‍යාඥයට සිද්ධ වුණේ හැම අපි ඔය ආවර්තිත වගුවේ තියෙන හැම මූල අංශුවක්ම හොයනකොට ඒගොල්ලන්ට තේරෙනවා ඇන්ටි මැටර් කියලා එකක්. හැම දෙයකටම හේවණල්ලක් කියලා එකක්. ඒක නැතුව මේ මැටර් එකට ඉන්න බෑ. දැන් බුදුරජාණන්සේත් අපිට පේනවා හුස්ම අල්ලගෙන කරගෙන කරගෙන යන්න හුස්මේ භාවය ස්වභාවය දකින්නකොට ඒකේ අභාවය කියලා එකක් වෙනවා. හුස්ම ගිවිලා ගියාට පස්සේ මොකුත් නැති බව හුස්මේ අභාවය අභාව ප්‍රඥප්තිය කියලා තියෙන ඕක පේන ඕක හරීම ගම්බීරයි හරීම ආධ්‍යාත්මික හරීම දාර්ශනිකයි. ඉතින් මෙතෙන්ට යන්න පුදුම එකලසක් තියෙන්න ඕන. හරියට කඹේ ඇවිදිනවා වගේ. නමුත් අපේ හිත කද්දාකවත් මේක පිළිගන්න කැමති නැහැ. අපේ හිත කියනවා ආනපනේ නෑ සතිය තියෙන අරමුණක් තිබිය යුතුයි කියලා. නෑ අරමුණ නැතිකම සතියට අරමුණ වෙන්න ඉඩ තියෙනවා. එතකොට මේ යෝගාවචරය ඇති දෙයට සාපේක්ෂව නැති බව අත්දකින්න යනවා. ඊට පස්සේ මේ නැති බව දිනකොට ඉබේම ආනපනේ ආය ඇති වෙනවා. ඊට පස්සේ ආයෙ මේක නැති වෙනවා. ආය ඇති වෙනවා. ආයෙ නැති වෙනවා. අන්න ඒ වගේ தත්තර ගියාට පස්සේ මේක භාවනාවක්ද මේ සතිය දියුණුවක්ද සමාධිය කැඩීමක්ද සතිය කැඩීමක්ද කියලා දන්නේ නැති ශේෂ්ත්‍රයකට යෝගාවචර යන්නේ. නමුත් ඒක බොහොම ගැඹුරු තැනක්. ඒක වටිනා තැනක්. ඒක යෝගාවචරයේ දක්ෂකම. ඉතින් මේක දැනගෙන ගියොත් යෝගාවචරය ආස්තික ප්‍රඥප්තිය දිගේ යනකොට නාස්තික ප්‍රඥප්තිය මතුවෙනවා. කලබල වෙන්න එපා. දැන් හරියට පොළොව දිගේ ගිය ආශයන්තරා දැන් වාතයට ඉස්සිලා පොළවේ නෙවෙයි සමතුලිතතාවය ගන්න තරලක. මේක හිතා ගන්න බැරි වුණානේ දැන් අවුරුදු 200කට ඉස්සෙල්ලා හිතන්න තිබුණ දෙයක් නෙවෙයි. දැන් අපි දන්නවා කිලෝ ලක්ෂයක බර පොළොව දිගේ ගිහිල්ලා තරලයකට ගන්නවා. මුකුත් වෙන්නේ නැහැ. බෝ අවගෙනා යාබෝන් නයි කියලා. ඒ වගේ හුස්ම දිගේ ගිය හිත සතිය හුස්ම නැතුව සතිය තියෙනවා. මුකුත් නැහැ. ඒක ආයේ සතිය එනවා. අනේ ආයෙත් හුස්ම ටිකක් එනවා ආයෙ නැති වෙනවා. අන්න ඔතනදී ඒ යෝගාවචරය හරියට අර ප්ලේන් එක උස්සන් ඉස්සලා කැප්ටන් කතා කරලා කියනවනේ ඔක්කොටම උස්සන්න හදන්නේ එහෙම ඇවිදින්න එපා පරිතද කරගන්න කැබින් එකත් ගිහිල්ලා ක්‍රූ එකත් තම තමන්ගේ ආසන ගන්නේ කියලා. එතෙන්දී හරි ශීරුවෙන් සහයෝගය දෙන්න ඕන කැප්ටන්ට. නැත්තම් ආසනතර ගන්න බෑ. භයානකම තැන් දෙක තමයි උස්සන කොටයි පාත් කරන කොටයි ඔක්කොම පරිතද කරගන්න ඕන. ඒ වෙලාවේදී යෝගාවචරය භාවනාවේදී පරිතද කරන්න. ඒකල හොඳට ඒකට යන්න වෙන්න ආයෙ බාණ්ඩ අරින්න ආයෙ උස්සන්න අරින්න ආයෙ බාණ්ඩ අරින්න ආනපනට එන්න අරින්න නැති වෙන්න අරින්න. එන්ටරින්ට නැති වෙන. මේක බලනකොට තේනවා 100ට 100ක්ම කාගේදෝ න්‍යාය පත්‍රයකට වැඩ යන්නේ කියලා. එතෙන් ගියාට පස්සේ මම යන්නේ මට ඕනේ කොට හිස්තැන්න ඵලයන් කිව්වට යන්නේ නැහැ. මට ඕනලට ආනපනේ මතුවෙන් කිව්වට නෑ. එතකොට පේනවා මේක මේ කොහොමද කියන්නේ? ඉඳපු ගමන් මේ ටික කැටි ගහනවා ආයෙ දිය වෙනවා. ආයෙ කැටි ගහනවා ආයෙ දිය වෙනවා. මේක දිහා කොච්චර වෙලා බලන්න පුළුවන්ද ඒ තරමටම යෝගාචරණ අනාත්මික කියන්නේ මොකද්ද කියලා තේනවා. Tamanට ආණ්ඩු මට්ටු කරන්න බෑ. න්‍යාය පත්‍රේ මගේ නෙවෙයි. ඉඳුකම් හිස් වෙලා යනවා. ආය ආනපාන පේනවා. ආය හිස් වෙලා යනවා. ආය ආනපාන පේනවා. ඒක හරියට පණ අදින්න ලෙඩෙක් වගේ. පොඩ්ඩක් පණේනවා ආය මැරෙනවා. ආය පණේනවා ආය මැරෙනවා. මේක භයානක තනක් ජීවිතේන. යෝග ජීවිතේ හිතන්නේවත් නැහැ යෝගාවචර. නමුත් මේක මැරෙන්න ඉස්සලා අද්දකපේ කාට ආයෙ මරණයක් එන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. මැරෙන්න ඉස්සලා මේක හුස්ම තියෙනවා ආයෙ නැති වෙනවා. ආයෙ තියෙනවා ආයෙ නැති මේක හොඳට හුරු කරපු එකනට මේ මරණය අත්දකින්න යා. ඉතින්සය මරණයට තියෙන හුඹස් බය නැහැ. මේක දකින්න මිනිහා මායයට පේන්නේ නැතු වෙනවා කියලා බුදුහාමුදුරු කියනවා. ශුන්‍යත ලෝකං අවික්කස්සු මච්චු රාජාන පස්සති. මේ හිස් බව දැකලා කලබල වෙන්නේ නැති මිනිස්සයා ව මායයට අහු වෙන්නේ නැහැ. කෙලෙස් වලට අහු වෙන්නේ නැහැ. මායයට යාට සැලසුමක් හදාන්න බෑ. එයා මායයේ දර්ශනෙන් අයින් වෙනවා. ඉතින් බුදුරජාණන් අපිට පෙන්ලා දෙනවා ඔක මැරෙන්න ඉස්සලා කරන්න පුළුවන්. මෛත්‍රී බුදු ආශ්‍රයෙන් ඉස්සලා කරන්න පුළුවන්. දක්ෂයාට කරලා පුරුදු කරලා මේක නිතර දකින අත් දකින දෙයක් බවට පත් කරගත්තා නම් ඉතින් අපිත් එක්ක ඉන්න කටියත් වෙලාවක ඔක්කොම නැතිලා යනවා. ආයෙ වෙන ස්වරූපයෙන් ආයෙමතු වෙනවා. ඉතින් මේ ඉන්නකම් අල්ලබදාන අක්කනංගියේ අයියා මල්ලියේ කියන අඬනවට වැඩිය. ඌ ආය නැති වෙනවා ආය ඇති වෙනවා චක්‍රේ නැති වෙන්නේ නැහැ. ඉතින් ඕක තියා බලලා ඉසాత වැඳගෙන අඬනවනම් ඌට පුත්තජනය කියනවා. මොකද අඬන්න දෙයක් නැහැ. ඉතින් ඔය එකතු වෙනවා, ආයෙ මැරෙනවා, ආයෙ යනවා. ඉතින් ඔය හැඳ හැලිය කැඳ තියෙනවා. ඕක දන්න මිනිහට ආර්යයන් වංශය කියලා කියන. ඉතින් මෙතන හොඳ අවස්ථාවක් වෙනවා. මගේ හිත පුත්තජනද ආර්ය தත්තට යන්න කැමතිද කියලා. ඒ නිසා පොදුවේ කියන්න තියෙන්නේ මේකට ලෑස්තිලා යන්න. එක එක ගොඩේ භාෂාවෙන් කියන්නේ සිංහල භාෂාවෙන් කියන්නේ ඕක තමයි අපි පුරුදු කරන්න ඕනේ මේ අපි ළඟ තියෙන මේ හැමදේම නැති වෙනවා නැතුණට වෙන ස්වරූපයක කායමතු වෙනවා ඉතින් ඕකට ඉසాత බැලන අඬන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ කවුරුත් අපිත් එක්ක අඬන්නේ නැහැ ඇඬුවේ කියලා හම්බ වෙන්නේ නැහැ නිසා ඕක දිහා බලලා පපුව වතුට්ටියක් ගන්න ඉවසපම් පපුව කියලා ඉන්න එකයි තියෙන්නේ වෙන මොනවා ඕකට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මම දන්නේ නැහැ මේගොල්ලෝ ඒ වගේ දෙයක් කැමති වෙයිද කියලා. වෙන මොන හරි ගෙනියන්න හිතාගෙන දාවේ රිට්‍රීට් එකට. ඔච්චර තමයි දෙන්න නම් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ලියුපේකනට කියන්න තියෙන මේකට ලෑස්ති වෙලා යන්න. ඒකට කුසලතාවය තියෙනවා, බහුව්‍යතාවය තියෙනවා, ප්‍රතිපදාව තියෙනවා, කෙලෙස් අඩු තත්ත්වෙට තියෙනවා. මේකට ලෑස්ති වෙලා ගිහිල්ලා හිතන්න මේක සක්මණේදී දකපු දවසක් ආවොත්. දැන් මේ ඇත්ත එක වහන පරියන්කේ ඉන්නකොටනේ. ඒතකොට හිතන්න පුළුවන් මේක ගුඪ දෙයක්, গুপ্ত දෙයක්. පරියන්කේ නෙවෙයි සක්මනේදී සිද්ධ වෙනවා. ඊට පස්සේ ටෙලිවිෂන් එක බලන ඉඳන්දී ටෙලිවිෂන් ස්ක්‍රීන් එකෙත් පේනවා. කානිවල් එකට ගිහිල්ලා මේ සෙනක තියා බලනකොට මේ කොච්චර නැටුම් නැටුවත් කුමන නැටුම් කෙලි කවට සින ආදා කොහොමම නැති වෙලා ගිහිල්ලා ආයේ වෙන ස්වරූපයෙන් මත වෙනවා කියලා ඉදිනදා ජීවිතෙත් පේන්න පටන් ගන්නවා. ඒකට කවුරුත් එක්කවත් වැඩි සෙනෙහසක්. කවුරුත් එක්කවත් වැඩි බැඳීමක් නැහැ. අප්‍රාණික සප්‍රාණික කොයි දෙයකටත් ඔච්චරයි තියෙන්නේ. ආනපානෙ ඕමනම් අනික් සියල්ලම ඕමයි. ඉතින් ඒච්චර ධර්ම කටු කියන්න යන්න ඕනේ අද පළවෙනි දවසේනේ. එකයි කියන්න තියෙන්නේ මේක හරි කියලා මේකට ලෑස්තිලා යන්න. ඒකට කියන්නේ බාලදක්ෂ ව්‍යාපාර ඉස්ලාම් තියෙන සූදානම් ශරීරය කියලා එකක් තියෙන be prepared කියලා එකක්. ඒක තමයි අපේ ලොකු සංසින්නකම් කිව්වේ. මේකට ලෑස්තිලා යන්න. ගියාට පස්සේ අපිට තේරෙනවා මේ බුදු ආමතුරු දකින්න කියන එක ධර්මයේ දකින්න කියන එක ඔච්චර ඈත යන්න ඕන එකක් නෙවෙයි. මේ ක්‍රියාකාරීත්වය දැකලා ඒකට සූදානම් වෙලා ගියාම අපේ හිත පුදුම මේරිල් එකට වරනවා. ලොකු පරිණාමයකට යනවා. ලොකු කෙලෙස් අඩු තත්වයකට යනවා. ගරු ස්වාමින් වහන්සේ මම පරයන්කේ ඉඳගෙන මුලින්ම මම දැන් මෙතන කියා මෙනෙහි කරමින් ඉඳගෙන ඉන්නේ ඉරියව්ව දිහා විනාඩියකට ආසන්න විනාඩියකට වඩා අඩු වෙන්න බලා සිටිමි. එවිට මගේ හුස්ම වැටහුණි. එෙහිදී මම ආස්වාසය ආස්වාසය ලෙසත් ප්‍රස්වාසය ප්‍රස්වාසය ලෙසත් මෙනෙහි කළෙමි. එවිට ආස්වාසය මට වැටහුණේ නාසිකා අග්‍රයේ යම්කිසි දෙයක් වැඩිගෙන ඉහළට යන යන්නාසේය. ප්‍රස්වාසයේ මට වැටහුණේ යම්කිසි දෙයක් වැඩිගෙන පහළට එන්නක් මෙනි. මෙසේ ආස්වාස ප්‍රස්වාස වාර 3-4ක් සිහියෙන් යුතුව කළෙමි. ඉන්පසුව ටික වේලාවක් විනාඩි 5ක් පමණ සිහියෙන් තොරව සිතවිලි වලට සිත පිටගොස් තිබිනි. ඉන්පසු නැවත ආනාපානයට සිත ආවේය. නැවත සිහියෙන් ආස්වාස ප්‍රස්වාස වාර 3-4ක් කරන විට නැවත සිතවිලි වලට සිත දියගොස් තිබිනි. මේ ආකාරයට විනාඩි 30ක් පමණ ගිය පසු මුලින් දැනුණු දැනුණාට වඩා ඊටමත් පැහැදිලිව ආස්වාස ප්‍රස්වාස දැකීමට හැකියාවක් ලැබිනි. සිත පිට ගියද සිත පිට ගිය සිතවිල්ල මොන ආකාරයේ එකක්ද යන්න වග ඊ타මාත්ම පැහැදිලිව පෙනෙන්නට උනි. මේ ආකාරයට විනාඩි 6-7ක් පමණ තිබිනි. ඊන්පසු නැවත මුලාකාරයටම හුස්ම වාර 3-4ක් සැරයක් සිතවිලි වලට සිත දිව යන බව දැකගත හැකිය. නමුත් පිටගිය සිතවිල්ල මුල සිට අග දක්වා මතකයේ නැත. සිත පිටගිය සිත පිටගිය බව දැනගත් මොහොතේ සිතේ තිබුණු සිතවිල්ල පමණක් මතකයේ තිබේ. මේ ආකාරයට විනාඩි 50ක් 55ක් වාගේ කාලයක් භාවනාව මම පුරුදු කළෙමි. මාගේ භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ පින් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මේ විදිහට රචනයේ මුලින්ම නැති වුණාට යම් තැනකට යනකොට මම ආස්වාසය මෙනෙහි කරා මට ආස්වාසයේ ශීතලට යමක් වැදියුමින් ඇතුල් වෙනවා වගේ තේරෙනවා. ප්‍රස්වාසය මෙනෙහි කරා. ප්‍රස්වාසය මට වැදිමින් එළියට කියනවා කියන එක හරිය ලස්සනට කමඨාන් සුද්ධ කිරීමේ වාර්තාවට හොඳ ආදර්ශයක් විදිහට ඒක ලියලා තියෙනවා. ඒක අපි අගය කරන්න ඕනේ. ඒක අනික් කට්ටියත් ඒක පුළුවන් තරම් අනුගමනය කරන්න. අනිත් එක මේක අල්ලගත්තට පස්සේ රහත් වෙනකන් ওই ක්‍රමය අමතක කරන්න එපා. ඕක අත්දැකීමෙන්ම බරද්දලාම ඉගෙන ගන්න ඕනේ ක්‍රමයක්. ඉතින් ගියාට පස්සේ චෝදනාවක් තියෙනවා. හිතවිලි දෙක තුනකට පස්සේ සමා වෙන්නේ. ආනපන රැලි දෙක තුනකට පස්සේ හිතවිලි එනවායි කියනවා. ඉතින් මේකට වෙන විකල්පයක් වෙන්නත් ඉඩ තියෙනවා. හිතවිලි ආස්වාස දෙක තුනකට පස්සේ ආස්වාසේ නැතිවීම සිදු වෙනවා නම් ඊ ගාවට ඊට සියුම් තියෙන හිතවිලි පේන්න ඉඩ තියෙන වෙලාවකුත් තියෙනවා. ඒක නිසා මේ ආස්වාස ප්‍රසවාසයේ විපරිණාමයේ දක්නා සුළුව ආසර් රැලි දෙක තුන දකින්නකොට ඒක ඉබේට මේක නැති වෙලා යනවා. <clears throat> නැතිලා ගියාම ඊගාට තියෙන සද්දය ඇහෙනවා. ඊගාට තියෙන වේදනාව දැනෙනවා. ඊගාට තියෙන හිතවිලි දැනෙනවා. ඉතින් එතකොට අපි හිතනවා මේ ආනාපානයට කරන හිතවිල්ලක් ඇවිල්ලා කියලා. වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන් ආනාපානේ සංසිඳුණාට පස්සේ ඒ සංසිඳන බව බැලුවේ නැත්තම් ඊගාට එහා පැත්තේ තියෙන එක පේන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා හොඳට බලන්න මේ හිතවිලි වලට ඉඩ දීලා ආනාපානේ ගෙවන් වීමක්ද සිද්ධ වෙන්නේ නැත්නම් හිතවිල්ලල ආනාපානේ වහයලාගෙන උඩින් එන එකක්ද කියලා බැලුවොත් එකම දේ වෙන්නේ නැහැ. සමහරට බලානින්දදී මේ හුස්ම රැල්ල දෙක බලනකොට තුන බලනකොට ඒක හේම ගෙවිලා යනවා. ගෙවිලා ගියාට පස්සේ හිතවිල්ලක් හරි සද්දයක් හරි වේදනාවක් හරි එනවා. හැබැයි ඊට පස්සේ ආයශරයක් අර අනබනේ ආයුගුරුසු වෙලා ඇවිල්ලා ආර චීන හිතවිල්ල යට කරගෙන යනවා. මේක දිහා බලන ඉන්නකොට පේන්න පටන් ගන්නවා මේ කිසි දෙයකට සතිය කඩන්න බෑ. ආනපන තිබුණා සතිය කැඩෙන්නේ නැහැ. හිතවිලි තිබුණා සතිය කැඩෙන්නේ නැහැ. මෙන්න මේ සතිය ගැල්වනයිස් කරන්න, රීන්ෆෝස් කරන්න, එහෙම නැත්නම් මේක බලකවන්න පුළුවන්. මේකට ලෑස්තිලා බලන්න එතෙන්ට ගියාට පස්සේ මමයක් ඕනේ නැහැ. හිතවිල්ලක් ආව සතිය කැඩෙන්නේ නැහැ. ආනපානයව සතිය කැඩෙන්නේ නැහැ. සතිය අර බයිසිකල් එක පදින්න පුරුදු වෙච්ච මිනිස්සයා කොහොම හරි කකුල් දෙක බිම තියන්නේ නැතුව යන්න පටන් ගත්තාට පස්සේ බයිසිකල් එක මෙහෙට නැමුණොත් ඒකම නැගිටලා අනිත් පැත්තට යනවා. බයිසිකල් එකම සමබර කරලා දෙන්න පටන් ගන්නවා. එතකොට දැනගන්න ඕනේ දැන් කකුල් දෙක පිට යන්න ඕනේ මෙහෙට නැමුණොත් බයිසිකල් එකම නැගිටලා දෙනවා. ආන්නේ වගේ පදමක් අහු වෙන පටන් අර ගන්නවා සතිය දැන් දෙපයින් නැගිටින්න ලෑස්ති. ඒ නැත්නම් ආශයන්තරාව දැන් පොළවේ උස්සන්න ලෑස්ති. එතකොට දෙදරනවා සහලවනවා. ඒකට විශ්වාසවන්තව බලන්න ගියොත් වැටෙන්න ඉඩ තියෙනවා. සතිය අරමුණු මාරු කරාට සතිය කපයි තියාගෙන අරමුණ නොපෙනී ගියාට සතිය වැටෙන්නේ නැහැ. සතිය එක දිගට තියෙනවා. සැකකරන එක නා වැටුණයි කියලා කියනවා. සත්‍ය කැඩුණයි කියලා කියනවා. එහෙනම් නිසකව බලන එකට පේනවා. අරමුණ තිබුණත් මූල කර්මස්ථානේ වුණත් ද්විතීයි අරමුණක් වුණත් වෙන එකක් වුණත් දැන් ටිකට සතිය තියෙනවා කියලා බැලුවොත් තමන්ට තේරෙයි මේ මමයා ඉඳලා සතියේට උදව් ආධාර කරන්න ඕනේ විතක්ක ਵਿਚාර කරන්න ඕනේ සතියේ සතිය විසින්ම ගෙන යන්න හදනකොට මම පාවිච්චි කරන වචනේ තමයි මැෂින් එක ඕටෝ පයිලට් එකෙන් දාන්න ඕනේ. අපි ප්ලේන් එකක් පුළුවන් පයිලට් කැප්ටන්ට පුළුවන් මැෂින් එකට බාර දීලා දුවන්න හරි. හැබැයි දුවන්නේ පොළවෙන් මීටර් 100ක් කිස්සුවාට පස්සේ. මීටර් 100ක උස්සනකම් පයිලට් අතේ වැඩේ තියෙන්නේ. තාක්ෂණිකව මීටර් 100 උස්සනකම් ඕටෝ පයිලට් එකෙන් දාන්න තහනම්. දාන්න පුළුවන්. දාන්නේ නැහැ. ඒක ඒක එටිකට් එකක්. උඩට ගියාට පස්සේ ඕනනම් මැෂින් එකට දාතයි. ඉතින් අර කෝපයිලට් කැමති නැහැ ඒකට. පයිලට් කැමතියි. පයිලට් කියලා කියන්නේ උගාවක් ෆ්ලයි කරලා කරලා පුරුදු මනුස්සයෙක් යා ඒක ඔටෝ පයිලට් දාලා කෝපයිලට් බාර දෙනවා බලාගෙන ඉඳී කියලා. නැත්තම් අතර ගන්න පුළුවන්. ඉතින් එතනදී භාවනාවේදී තමන්ට පුළුවන් සතියට සතිය වැඩ ටික කරගෙන යන්න දීලා එයා වර කානපාන ඉන්නවා වර එක හිතවිලවල ඉන්නවා වර කානපාන නැති බව දන්නවා. වරක හිතවලින් එන බව දන්නවා මම කරනවායි කියලා වෙලාවක හිතනවා මට කෙරෙනවායි කියලා වෙලාවක හිතනවා අන්න ওই ටික දිහා බලන හිටියොත් ওই Taman ළඟ වාඩිලා ඉන්න මිනිහාගේ හිතත් ඔච්චරම තමයි මේ භාවනා කරන මට විතරක් හම්බෙච්ච තෑග්ගක් නෙවෙයි මේ ඉස්සරහින් මිනිහත් ඔච්චරයි මම මෙතෙක් කල හිටියෙත් ඔච්චරයි ඉස්සරහට යන්නෙත් ඔච්චරයි බුදුහාමුදුරුවොත් ඔච්චරයි දේවදත්තත් ඔච්චරයි සාලියාසෝකමාලත් ඔච්චරයි ඔය හිතේ කිසි වෙනසක් නැහැ ඒ නිසා ඔතෙන් ගිහිල්ලා හොඳ ටික පදම් කරන්න කිව්වා. වශී කරන්න කියනවා. වශී කරනකොට තේනවා මේ අහක යන දෙයක් අල්ලගෙන කොච්චර කල් අපි හිත මෙතෙක් දුක් කරදර ගත්තද? මේක මම කරපු දෙයක්. එනත මගේ නොසලපත්කමක්. මගේ බයලජ්‍ය නැතිකමක්. එනත මගේ ශික්ෂාවක් නැතිකමක් කියලා මුලදී නම් ඒක එහෙම තමයි. බයලජ්‍ය නැතිකම ශික්ෂා නැතිකම. උතෙන් ආවට පස්සේ අතහැරලා බලන්න. හොඳ ආත්ම විශ්වාසයක් තියෙන කෙනාට අතහැලා බලන්න පුළුවන්. ආනපන එනවා, හිතවිලි වෙනවා, ඒ දෙන මාරු කරනවා. ආනපන තියෙනවයි කියනවා, නැහැයි කියනවා. මොනවා තිබුණත් සතිය අරසාව තියෙනවා. සතිය ආලෝකයට තමයි වෙන්නේ. ඉතින් ඊට පස්සේ මේක සක්මනේදී හිතාමතා සක්මන් කරනකොට දැන් මේ ඉබේ කරන වැඩක් නේ. සක්මන් කරනකොට බලන්න කතෙක් දුරට කරන්න පුළුවන්. ඊට පස්සේ බලන්න බස් එකට හයියෙන් දුවනකොට නැත්නම් කෝච්චියට යනකොට සක්මන තමයි. හැබැයි ක්‍රියාවක් කරන්න හේතුවක් ඇතුව. එතකොටත් මේක කරන්නත් පුළුවන් කියලා. ඉතින් යාම කෝපපි ගාන කෝදනකොට දත් මදිනකොට වැසිකිලි කැසිලි කරනකොට බලනකොට අර මේක හුරු කරගත්ත එකනට පේනවා භාවනා මධ්‍යස්ථානයේ නොවුනට සිල් නොඇඳගෙන සිල් රෙදි ඇඳගෙන නොහිටියට බාපණයක් නොදාන හිටියට සිල් සමාදන් නොවුනට වැසිකිලි වාඩි වෙලා ඉන්නකොටත් ඕක තමයි සිද්ධ ඒ හුරුව ගෙනියන්න ඕනේ ඊට පස්සේ ජීවිතේ හැම සංසිද්ධියටම ඉතින් මට හරි ආසාවක් තියෙනවා කවුරුත් එක්ක ගහ ගන්න ගමන් ඕක එනවාද කියලා බලන්න දැන්. බැනගෙන නම් බලලා තියෙනවා ටිකක් පළුවම් මට දැන්. කටට බයින ගමන් බලාගෙන ඉන්නවා මට දැන් මම මේ මේ වැඩේ වෙනවද මම බනිනවද නැත්නම් බැනිනවද කියලා. ඉතින් බැනිනවා ඉතින් මට මොකෝ. ඉතින් මිනිස්සු මට දොස් කියනවා. මම කියන මට කරන්න දෙයක් නැහැ. ඔතෙන් උඹ කරපු වැඩේ නිසා මම බැනුම් ඇහුවා මට කරන්න දෙයක් නැහැ. මගෙන් බැනිලා තියෙනවා. ඒ මම දන්නවා. මම දන්නවා මම කරපු වැරද්ද ප්‍රමාණය දන්නවා. කියලා ඕනම මේ ලෝක ජීවිතය කරන වැඩ සතියට යට කරන්න පුළුවන්. ඒකේ ආරම්භක දොරටුව තමයි ඔය. ඉතින් ඒ නිසා මම මේ අදහස් ප්‍රකාශ කිරීමක් කරන්න. හැබැයි මේක උරගාල බල්ල කරන්නයි කියලා මං ඉල්ලා හිටියා. ලෑස්තිලා ගිහිල්ලා කරලා බලන්න සතියට සතියේ සමබර භාවය දීලා යන්න ඇති. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ පරයන්කේ පහසුවෙන් ඉඳ පළමුව කය ගැන විමසමින් සිටින විට කය නිසල්මන් වෙයි. කිසිම වේදනාවක් නොදැනේ. ආනාපාන සතියේ සුලං රැල්ල ගැන බලා සිටින විට නාසයේ අග ගැටෙන බව තේරේ. විටක හෙමින් විටක වේගවත් වෙයි. විටක හුස්ම රැල්ල නොදෙනියයි. නැවත දැනේ. මෙසේ සිටින විට ආස්වාසය දැනේ දැනේ ප්‍රස්වාසය නොදැනේ හිත වරින් වර විසිරෙයි විනාඩි 10ක් විතර ගිය පසු නැවත දැනේ කයේ වේදනාවක් නම් නොදැනේ. සමහර දවස්වල පෑ දෙකක් එකහමාරක් එකම ඉරියව්වකින් සිටිය හැක. මෙසේ සිටින විට පිටෙන් තල්ලුවක් වගේ දැනේ. සීතලක් වගේද දැනේ. එසේම සීතල දේරයක් වැగిරෙනවා වාගේ දැනේ. මුහුණට අමුතු ප්‍රසන්න බවක් දැනෙනවා. ඉහළට ඇදෙනවා වාගේ දැනෙනවා. ඒ කියන්නේ කය උඩ යනවා වගේ නෙමෙයි. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. ඒක අමුත්තු සතුටක් කයට දැනෙනවා. සක්මන් භාවනාව ගැන කියනවා නම් පෑ භාගයක් සමහර වෙලාවලට පෑ කාලක් විතර සක්මන් කරනවා. තබනවා, ඔසවනවා, යවනවා සිහි කරමි. සිහි කරමි. සක්මන් කරන්නේ මෙසේ ගමන් කරනකොට ඇතිවන බාධා නම් පිට ශබ්දවලට ඒ කියන්නේ කුරුල්ලන්ගේ ශබ්දවලට හිත විසිරෙනවා. නැවත සිහිය සිහිය පවත්වනවා. සමහර වෙලාවල විසිවෙනවා වැටෙනවා වගේ දැනෙනවා. යටිපතුල් වල ගොරෝසු යටිපතුල් ගොරෝසුට දැනෙනවා. විටක සීතලයක් දැනෙනවා. විටක වේදනාවක් දැනෙනවා. නැවත නැති වී යනවා. තෙරුවන් සරණයි. මට පේන විදිහට මේ කියන කෙනා පරියන්කයට කැමති සක්මනට ඉච්චර වෙලා ගන්න නැති කෙනෙක්. නමුත් මම කියනවා සමසමවත් දාන්නයි කියලා. සක්මන හා සමාන වේලාව පරියන්කට දාන්න නැත්නම් දල වශයෙන් මතක තියාගන්න සක්මන පැයක විතර කාලේ අඩු කරන්න එපා ඒක කරන්න. එතකොට අර අවශ්‍ය ශක්තිය අවශ්‍ය කාර්යක්ෂම භාවය එනවා. මේකේ සඳහන් කරලා තියෙනවා වර එක ආනපනෙ දැනෙනවා වර එක නොදැනෙනවා වර එක පිට අරමුණු දැනෙනවා කියලා. අන්නේ තුනම දැනෙනකොට මේ ආනපානෙ දැනෙන වෙලාව මේ ආනපානෙ නොදැනෙන වෙලාව මේ ආනපානෙ පරිබාහිරව මේ හිතවිලි දැනන වෙලාව කියලා මේ තුනටම මේ අවස්ථා තුනේම සමහිත එනකොට තමයි rahat වෙනවයි කියලා කියන්නේ. ආනපන දැනුණත් ආනපන නොදැනුණත් වෙන අරමුණක් දැනුණත් සැලෙන්නේ නැති මනසක් හදා ගන්න ඕනේ. ඒකේ ඉස්සලා ඉස්සලා බොහොම අමාරුයි මේ ශේෂ්ත්‍රයට ගිහිල්ලා ඒකේ සම්බර භාවය අරගෙන තේරුම් අරගන්න ඕනේ අත්දකලම මේ තුනේදිම තියෙන සතිය එක්ක සමබරයි. එහෙම නැත්නම් ඇත්තටම ආනපන නොදැන වෙලා තියෙන සත්‍ය බොහොම ශක්තිමත් සතියක්. පිට අරමුණක ඉන්න බව දැනගන්න සතිය බොහොම ශක්තිමත් සතියක්. ඒක අව탁සිරු කරන්න එපා. මේ තුනටම සමහිත දාගෙන ඔබට ඕන නම් ආනපාන බලපන් ඕන නොබල හිටපන් ඕන හිතවිලි බලපන් ඔක්කොටම සමහිත තියාගෙන ඉන්න පුළුවන් නම් ඒ හිත කාටවත් කුප්පන්න බෑ. අරක දෙන්නම් මේක දෙන්නම් කියලා රවට්ටන්න බෑ. ආනපන තියනවා කිව්වා හොඳයි. ආනපන ඒත් හොඳයි. දැන් හිතවිලි ඒත් හොඳයි. හොඳයි. ඉවරයි. ප්‍රශ්නයක් නැහැ. ධානපණ තියෙනකොට හොඳයි නැත්නම් දික්කසාර නඩු දානවනේ ඔන්න ඉතින් නඩු. ආනපනට හිතවිල්ලක් ආවයි කියලා ඔන්න මේ ත්‍රස්තවාදී නඩු දානවා. ඉතින් නඩු. මේ හිතට ඕනේ නම් ඕන දෙයක් කරතයි ඔතෙන් යනකම් හදන්න. ඔය හදලා මට්ටම් කරලා දාලා බලනකොට වරක ආනපාන වෙනවා වරක පේන්නේ නැහැ වරක හිතවිලි පේනවා වරක හිත වේදනා නැහැ කියලා කියනවා ඉතින් ඔක්කොම හිතක නැතුව මේ ගස්කල් වල ඉන්නේ මම මේ කිසි දෙයක් එක්ක අල්ලන ගහින් නැතුව නොසැලෙන ගතියට යන්න නම් ඔය ලක්ෂ කෝටි වාරයක් වෙන්න ඇරලා අනුන්ගේ එකක් වගේ බලාගෙන ඉන්න පුරුදු කරන්න ඕන. පුරුදු කරන්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන්සේ පෙන්ලා දුන්න ඔය අශ්ලෝක ධර්මේ කම්පණ නොවෙනව නැත්තම් සත් උපේක්ෂාව නැත්තම් තාදී මනස නොසැලෙන මනස කියලා කිව්වේ. ඒ නෑ නෝන්ජල්කමක් විදිහට තමයි සමාජයේ සලකන්නේ. ඒක නිකන් මේ ලෙඩ මනසක් එනතම් බය ආදු මනසක් කියලා තමයි සමාජ සලකන්නේ බුදුරජාණන් කියන්නේ ඒක ආර්ය මනස නොසැලෙන මනස කොයි බහුරූකෝලම් පාලා ගියත් කාටවත් පක්ෂයක් ගන්න යන්න එපා. එක නාඩගමකින් එක හීනකින් එළි වෙන්නේ නැහැ. ඔය යන්න හරි. ගියාට පස්සේ තමයි තේරෙනවා මේක සැලෙන්න ගත්තොත් අපරාධ පෙට්‍රල් පුච්චනවා. නොසැලී ඉන්න පුළුවන්. ඒක තමයි අපි මේ ඊළුවට බහා තබලා ඇවිල්ලා කරලා බලන්නේ. දැන් මේ පෙන්වන්නට හදනවා. ඒක පෙන්වනකොට තමයි දක්වන ආකල්ප වෙන්න ඕනේ නොසැලෙන මනස, උපේක්ෂක මනස. උකට සංකාරූපේක කියලා සමානලට ඔය මාර්ග ඥාන වලට ඉස්සලා සුදුසුකම් සුදුසු සූදානම් කරන වෙලාවක් තියෙනවා. එහෙම නැත්නම් මේ තාදී කියලා ගුණයක් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ තථාගත කියන වචනේ වල තියෙන ඒ තාදී ගුණයට ගිය කෙනා මොනවා දුන්නත් මොනවා නොදුන්නත් නොසැලෙන මනසක් ඇති කර ගන්න. ඉතින් ඒ නිසා ඒකට සූදානම් වෙලා මේක ඒ නොසැලෙන මනසට අනුග්‍රහ කිරීම කියන එක විශේෂ ශාස්ත්‍රේ නෑ ලංකාවේ මේ ලෝකේ ලෞකික ඥානවල නෑ. ඒක බුදුහාමුදුර ගාව විතරයි තියෙන්නේ. ඒ විශේෂේෂ්ඨන්ගේ ලෝක ලෞකික විශේෂේෂ්ඨන්ගේ දක්ෂයාට බුදුරජාණන් දෙන අභියෝගය තමයි ලාභ වුණත් පාඩු වුණත් වේදනා වුණත් දුක් වේදනා සැප වේදනා වුණත් යස සම්බුණත් ආය සම්බුණත් නොසලෙන මනස තියාගන්න. ඒක තමයි බුදුහාමුදුරන්ට කාටවත් කිට්ටු කරගන්න බැරි වෙච්ච ගුණය. ඒක අගේ කිරීම තමයි අපි මේ අගේ කිරීමට අවස්ථාවක් සපයා ගැනීම තමයි මේ භාවනාවෙන් කරන්නේ. තෙරුවන් සරණයි අවසරයි ස්වාමින් වහන්ස මේ ප්‍රශ්නයේදී මම දැන් මෙතන කියා ඉඳගෙන කයට සිත පවත්වන විට සිතවිලි කීපයක් පැමිණ ගියා. කයට තේරුණු ආස්වාස ප්‍රස්වාසය හා පිම්බීම හැකිලිම අතරින් වඩා ප්‍රකට වූයේ පිම්බීම හැකිලිම බඩ ප්‍රදේශයේ පිම්බීම හැකිලිම බඩ ප්‍රදේශයයි. ඒ කෙරෙහි අවධානය යොමු කෙරුවෙමි. එසේ සිටන විට විනාඩි 5ක් 10ක් යන විට සිතවිල්ලක් සමග එකතු වී නැවත පිම්බීම හැකිලිම කෙරෙහි අවධානය යොමු කරමින් සිටියෙමි. පරයන්කය ගැන එච්චරයි. සක්මනේදී මම දැන් මෙතන කියලා සක්මන පටන් අරන් සක්මන් කරන විට තබන වම් පාය වම හා දකුණ බව දැනගෙන සක්මන් කරගෙන යන විට සිතවිල්ලක් සැලසුම් සැදීමක් කර නැවත සක්මනට යොමු වේ. සක්මන පුරා ඇවිදීම කෙරෙහි කකුල් පතුල් කෙරෙහි යම් ආකාරයකට සතිය පවත්වා ගත හැක. ප්‍රශ්නේ බොහෝ පැහැදිලි නෑ ස්වාමීන් වහන්ස. මේ ආකාරයෙන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. සමාවෙන්න පරයන්කේ තව පැත්තක් තියෙනවා. මේ ආකාරයේ මම ආයෙ නැවත කියන්නම්. නෑ ඔක් කියවන්න ඕක ටික කියවන්න. මේ ආකාරයේ මේ ආකාරයේ පය භාගයක් පමණ ගිය විට සිත අරමුණින් පිටගොස් සිතවිල්ලක් බැඳී තිබෙන බව වැටහිනි. විනාඩි ගණනක නින්දකින් පසුව නැවත කය කයෙහි පිම්බීම හැකිලිම කෙරෙහි අවධානය යොමු කෙරෙමි. මෙහිදී ශබ්ද ඇසුණත් ගානක් නැත. සිතවිල්ලක් ඇවිත් ගියත් කයට අවධානය යොමු කරගෙන පැයක් පමණ සිටිය හැක. පරයන්ක ගැන එච්චරයි. මේ තොරතුරු මේ தත්ත්වයේදී වැඩි වේලාවක් පවත්වන්න ගියාම තමයි හිත හොඳට සිද්ධි වෙන්නේ. හිත හොඳට වශී වෙන්නේ. ඒ නිසා මොනදී ආවත් ඒ වෙලාවේ කුලප්පුනොත් ඒක මහා මෙරක් වගේ වෙනවා. ගණන් ගන්න දෙයටත් ගණන් ගන්න දෙයක් නැහැ. කොයි දේ ආවත් ඒකට කුප්ප වෙන මනුස්සයා කුලප් වෙන මනුස්සයා කෙන්ද කන්දක් කර කර කෑ ගහනවා. බුද්ධ ඥාන කියනෝක යනකම් බලන්න. ආයෙසරයක් යනකම් හිට ඒකත් යනකම් බලන්න. මොකක් ගන්න දෙයක් ඉතුරු වෙන්නේ ඒ නිසා වැඩි වේලාවක් මේක වශීකරන්න කරන්න පේනවා. අපි මේ කතන්දර ගොතන්නේ. අපි මේ ගොජේ දාන්නේ සිද්ධිය බලන්න ඉන්න බැරි කුලප්පුව නිසායි කියලා. මේ සිද්ධිය නැවත නැවත බලන්න සිද්ධිය විසීම තලතුණකමකට දෙනවා. ඉතින් මෙහෙම කෙනෙකුට කරන්න තියෙන්නේ මේ වැනි තත්වයක් අරදී දිගට මේ සිද්ධිය එයාම රංගනේ රංගනවා. වේදිකාට කොට වෙන්න එපා. Taman නිරීක්ෂකගේ මට්ටමේ ඉඳගෙන දිගට බලනින්න අන්තිමට රිංග ගන්න මගේ කියා ගන්න වැදගත් කියලා මොනම දෙයක්වත් මේකේ නැහැ. ඔක්කොම සිද්ධි වැටක් විතරයි. නිකන් උදේ ඉඳලා රැ ඉඳලා හැන්දෑව ඉඳලා උදේ වෙනකන් දැක්කෝ හීනතෝගයක් වශයෙන් නැගිටලා බලනකොට මොකක්වත් මතක නැහැ. හීනේ ඉන්නකොට නම් দাঁඩිය දානවා රණ්ඩු කරනවා ඔක්කොම තියෙනවා. ගියාට පස්සේ ඉවරයි. ඒක නිසා මේක දිගට බලන ඉන්න ඉන්න හිතේ තලතුණකමක් එනවා. වශී කරනවා කියලා අපි භාෂාවේ කියන්නේ භාවනාවේ නැත්නම් සිද්ධි කරනවා කියලා අතරමැග නතර කෙරුවොත් කියන කතාවක් තියෙනවා. දිගට බැලුවොත් එක කතාවකවත් වැදගත් දෙයක්වත් නැහැ. ඒක තව දෙයක මුලක් වෙනවා. ඒ නිසා මේක දිගට යන්න අරින්න වැඩි වේලාවක් මේ පදම් වෙන්න අරින්න හැතපෙන්න අරින්න දිගට යන්න අරින්න එතකොට තමයි තේරෙයි මේ අහක යන නයි රිද්දාතේ දාගෙන කනවා කනවා කියන එක තමයි මෙතෙක් කල් කරලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න එතකොට ඔය ගන්න දෙයක් නැහැ. ඉවසන්නා නිවන් දකි කියලා බුරුම් භාෂාවෙන් තනි වාක්‍යයෙන් කියනවා. ස්වාමීන් වහන්සේ භාවනා ප්‍රායෝගික ප්‍රශ්න එච්චරයි ඇත්තේ ධර්ම කාරණා පිළිබඳ ප්‍රශ්න අපිට වෙලාව ගිහිල්ලා තියෙන 11යි 10යි 11යි 5යි වෙලාව. ඒ නිසා අපි ඒවා තියාගන්න වෙලාවක් ලැබුණොත් පස්ස වෙලා කරනවා නැත්නම් දවසේ වැඩවල පස්සට යamak වෙනවා අපි. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ එතකොට අපි ලිඛිත ප්‍රශ්න වල මේ භාවනාවට දාලා ප්‍රශ්න ඉදිරිපත් කළා තිබුණා. ඕමාන් ආපු ගාම මෙච්චර හොඳට කරයි කියලා මං හිතුවේ නැහැ. ඒ කියන්නේ කවුරු හරි කට්ටිය බේර ගන්න දෙසුම් දෙනෙක් ඉන්නවා. අනික කට්ටිය නිකම්ම විඳලා ලකුණු ලබා ගන්න. ඒ නිසා මේ මේ ගැම්ම ගෙනියන්න. Taman භාවනා කරලා ලැබෙන අත්දැකීම අපි දානවා නම් මං වගේ මිනිසෙක් මෙතනලා විස්තර කෙරුවේ නැතත් අහගෙන ඉන්න කෙනෙකුට තේරෙනවා මේ කාරණා වටහා ගත්තට පස්සේ අපි නිකන් බයිසිකල් පදිනකොට රිත්ත පිටින් බයිසිකලේ පදිනවා නම් ඇදලා යන ගතියක් යනවා. බයිසිකල් බයිසිකල් පදින කට්ටිය ඔක්කොම එකට යන්නේ. එකට යනකොට අර වාත ගුලියත් එක්කනේ යන්නේ. ඇදලා යන ගතියක් තියෙනවා. සීරු පියාඹනකොට මෙහෙම පියාඹන දැකලා තියෙනවා. ඒකට ඒගොල්ලෝ වාත ධාරාවක් හදන. ඒතකොට දුර්ල එකයි ඉබේම ඇදිලා යනවා. ඒකයි සාමික භාවනාව අපිට ගැම්මක් එන්නේ. හොඳට භාවනා කරන එක නෑ කියනකොට මේ වගේ උසාවියට ඉදිරිපත් කළ හොඹට දෙයක් ඇනලා හරස් ප්‍රශ්න අහනකොට අනික් කට්ටියත් හැදලා එනවා. ඉතින් මට හරියට බැන්න මුලදී වගේ පොදු කමඨාන් සුද්ධ කිරීමට යනකොට මූලික මූලික මයිනුවා මානවයිතිකාසිකම් පිළිබඳ නඩු දාන සයිස් එකට ආව මයිත් එක්ක. හැබැයි මේ පුද්ගලිකෝ කියන්න ඕන කියලා මොනම පුද්ගලිකත්වයක් අපිට නැහැ භාවනා කරන්න ගියාම හෙලිකරනද හෙලිකනකොට පුදුම මේ පොඩි දරුවන්ට ලැබෙන ආනිසංස හිතන්න. මේවට ඉදිරිපත්ලා ඉනකොට අපි පෞද්ගලිකත්වයක් නැහැ වෙන දේ හරියට එලි කරපුවම බලනකොට මානව මනසක් අපට තියෙන්නේ කාටත් පොරොදිනක් වෙනවා.